ඉතින් ඒකේ තුන්වෙනියට සඳහන් වෙන්නේ මේ ශාසනය වැඩ කරන කෙනා මේ අභිඥා හයෙන් මේ තුන්වෙනියට තියෙන චේතෝපරියාය ඥානියත් සාක්ෂාත් කළ යුතුයි. ඉතින් ඒක නිසා ඒකේනා දැනගන්න ඕනේ මේ ශාසනය වැඩ කරනකොට එක්කෝ අපි පසුගිය ඒ ඥාන දෙකේදී තේරුම් ගත්ත විදිහට සමත භාවනාවේදී ලෞකික අභිඥාවක් විදිහට චේතෝ පරිච්ඡ ඥානෙ කියලා අනුන්ගේ සිත් දැනගැනීමේ ඥානෙ. ඒකට ආදේශනා පාටි හරිය කියලාත් කියනවා. තමන් වෙත පැමිණෙන අයට අයගේ මේ මේ හිත් තියෙනවා කියලා ඒ වෙලාවේ දැනගැනීමේ ඥානෙ. එහෙම නැත්නම් ඒකේ තියෙන විපස්සනා පැත්තට මෙවැනි ඥානයක තියෙන වටිනාකම මේ ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් තමන්ගේ හිත මොකද්ද කියලා තේරුම් ගන්න. එතකොට විපස්සනා පැත්තෙන් බලනකොට අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරයේ කොතෙක් දුරට පරසත්තානම් පරපුග්ගලානන් නෙවෙයි වෙන සත්වෙක්ගේ හෝ වෙන පුද්ගලයෙක් නෙවෙයි Taman ළඟට සද්දයක් ඇහෙනකොට වේදනාවක් එනකොට හිතවිල්ලක් එනකොට ආනාපානයක් එනකොට පිම්බීම හැකීමක් එනකොට මොන හිතක්ද පහළ වෙන්නේ. ආන්න එක දන්නවනම් ඒ චිත්ත නියාමයේ කියලා එකට අපි කියන ධම්ම නියාමයේ කියලා ඒ නියාමෙමයි වෙන කාටවත් එච්චර වන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන් වෙත නානා අරමුණු ඉන්ද්‍රිය බද්ධ අරමුණු පැමිණෙනකොට ඒ පැමිණීමත් එක්ක හිත මොන මොන වර්ණ ගැනීම වලටපත් වෙනවද මොන මොන පෙරලි වලටපත් වෙනවද කියන එක අවබෝධ කිරීම චිත්තානුපසනාවට වැටෙනවා. ඒක නිසා ඒකේ සමාන භාවයක් පේනවා මේ චේතෝ පරිච්ඡ ඥානයේදී පෙන්වන්නේ සතිපට්ඨාන චිත්තානුපසනාවෙත් පෙන්වන්නේ එකම පියවරටි. ඒක නිසා භාවනා කරන කෙනාට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනාට මේ තමන්ගේ හිත යන්න තියෙන්නේ මෙන්න මේ අට ආකාරයට විතරයි. ඔය අට ආකාරයේ මොකක් හරි එක තමයි නටන්නේ. ඒ නටන තාක්කල් ලෞකිකයි. ඒ නිසා ඒ මේ මේ අපිව 18 පාළි නටනවා, හත් අඩිය නටනවා, নানা ප්‍රකාර නට නාඩගම් තියෙනවනේ. අන්නේ නාඩගම් වගේ මේ ටික දැනගත්තා නම් අපිට මම කවුද කියන එකත් අඩු ගන්න දැනගන්න පුළුවන් මේ චිත්තක්ෂණේ මගේ හිත කොතන තියෙන කියලා. ඊට පස්සේ ඒක අනික් කෙනාටත් ඔතෙන් ගියොත් ඔතනම තමයි. ඒකට කියනවා අන්වේ ඥානී කියලා. මට මෙහෙම නම් එයාටත් මෙහෙමයි. ඒක කියනවා අංක ගණිත උගන්වනකොට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 110 නම් 220යි. 110 නම් 330යි. එච්චරයි. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් හුඟ දෙනෙක් ඒක මේ අනුන්ගේ හිත දැනගන්න කැමති. හැබැයි තමන්ගේ කුපාඩිකම දැනගන්න කැමති නැහැ. තමන්ගේ හිත තමයි ගොඩක්ම කුපාඩි. ඊ කතා කරන දෙයක් නෑ කන්තරුවක වැඩ කරන කොල්ලෙකු කෙල්ලෙකු දෙන්නේ කිරියලු මේවා කියන්න හොඳ නෑ බනවලට මුලදිමයි කවන්නෑ කියමු ඉන්නකොට මේ එක කොල්ලා නිතරම වැඩේ හිත තියාගෙන නල්ලේ උඩුව තියාගෙන වැඩලු කෙල්ල රයිටර් එක ආවින්දගෙන වැඩ කරනවලු ඒ බලබලා සාමාන්‍ය විහිළුවෙන් ගත කරන එක දවසක් අර වැඩ කරන කොල්ලා ඉන්න බර කල්පනාවකලු ඊළඟට ඒ ටයිපිස් කතා කළාට සුමිත් සේන ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. ඒගොල්ලෝ හරියටම ඔයා හිතුවේකමයි කිව්ලු. ඔයාගේ හිතත් අනේ ඔච්චරම වලත්තද කියලා මම. එච්චරයි. කාගේ හිතත් ඔච්චරයි. ඒ නිසා ওই මහා ලොකු කලාවක් ඕකේ නැහැ. ඉස්සෙල්ලා මේ තමන්ගේක පටහැරලා බෙර ගන්නවා. අපි ඒක වැත්තක තියලා මේ අනුන්ගේ චේතෝ පරිඥානය ගන්න ගියාම ඕකට කියන පිස්සු හොඳ එක කියලා. අද භාවනා කරන හැම කෙනෙක්ම ඔන්න ඔය පිස්සුව කාලා තියෙන්නේ. ගුරුරේ තෝරන්නේ මගේ හිත බලන්න පුළුවන් කෙනා. එහෙම නැත්නම් මේක බල්ලා කියන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකක් හරි තියෙනවා නම් මම කියන්නේ මම මේ චේතෝ පරිඥාණයට නිග්‍රහ කරන කතාවක් නෙවෙයි. මේක දිගේ යන කෙනා මට හොඳ විශ්වාසයක් තියෙනවා නිවන නෙවෙයි හොයන්නේ. නිවන හොයනවන ඕනේ නැහැ. එහෙමනම් බුදුරජාණන්සේ අපිට දේශනා කරන ඇත්ත ඇති හැටියට දකින ගතිය ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය. මේ දකින දේ කවුරුත් කිව්වට නෙවෙයි මේ අතගාලා බලන්න පුළුවන්. ඒකට කවුරුත් කැමති නැහැ. ඒ නිසා අපි හිතනවා අසවල් තැන පේනයක් ඇහුවොත් අංජනමක් කැරියොත් බලියක් කැරියොත් මේ මේ දේවල් වෙයි. මොකද ඒගොල්ලන්ට මේ අනුන්ගේ හිත බලන්න පුළුවන් කියලා අපි ළඟ තියෙනවා පුදුමාකාර ඇදහිලි තෝගයක් බෞද්ධ යතර විතර නෙවෙයි කාගේ ළඟක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ චේතෝ පරිච්ඡ ඥානෙ තියෙන්නේ හිත වැඩ කරන හැටි කියලා අපිට කියතයි. හැබැයි මේ කියන ලෞකික අභිඥාවේ තියෙන පරසත්තාන පරපුග්ගලාන. තානු කෙනෙක්ගේ අනිත් පුද්ගලයෙගේ හිත හසර දැන ගැනීම ඥානෙ. ඉතින් මේ ඥානය අපි අර කලින් දැනගත්තා වගේම අර ආරම්මන අටත් ධ්‍යාන අටත් අතර පුළුවන් තරම් මේ ධ්‍යාන ක්‍රීඩා කරලා හිත හොඳට කර්මණ්‍ය වුණාට පස්සේ සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මණියේ තිතේ ආනන්ජප්පත්තේ කියන විදිහට උද්ද ලස්සනට පිරිසිදුනාට පස්සේ යම් කිසි කෙනෙකුට මගේ හිත චේතෝපරියාය ඥානයේට සමවදීවා නැත්තම් පහළ වේවා කියනකොට ඒ අදාළ කුසලයේ ඇති එහෙම නැත්නම් පාරමිතා ශක්තිය ඇති එක්කනට පහළ වෙනවා කියන එක තමයි සමත ක්‍රමයේදී උගන්වන්නේ. ඒ නිසා මේ සමත භාවනා ක්‍රමයේ හැටියට කවුරුත් වගේ මේ අභිඥා කොයි එකද Tamanට අදාළ කියනක තිබියදී ඒකට අදාළ පහසුකම් ටික එහෙම නැත්නම් සීල ධ්‍යාන රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඔය ඒ අරමුණු අටටම වඩනවා. නීල පීත ලෝහිතෝ දාත පට වියාපෝති යෝ ආයෝ කියලා ධානාට වඩලා වඩලා වඩලා හොඳට පිරිසුදු කළා. ඒ චේතෝ පරිඥාණයට හිත අබිනින්නාමේති අබිනීහරති කියලා කියන නමන. නමඩ වාසික පහළ වෙනවා. නමුත් ඒ වැඩේට විපස්සනා පැත්තෙන් බලනකොට අපි ගන්නේ මේ අනුන්ගේ හිතක් මෙන්න මෙතනයි තියෙන්නේ කියලා ඒ චේතෝ පරිඥාණය සම්බන්ධ විස්තර කතාවේ අටපොලක් සඳහන් කරනවා. ඒ අටපොලේ තමන්ගේ හිතත් හැම වෙලාවෙම හැසිරෙනවා. ඒ නිසා මේ හිත භාවනා කරන වෙලාවේ එමත් අපි හිතන සතිය කැඩිච්ච වෙලාවේ පරියන්කේ ඉන්නකොට එහෙම නැත්නම් සක්මන් කරනකොට නැත්නම් ඉදිනදා වැඩ කරනකොට නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරනකොට නැත්නම් කෙනෙක් මට බයිනකොට නැත්නම් මම කෙනෙකුට බයිනකොට මගේ හිතේ මගේ තියෙන මොන වගේ හිතක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක Tamanට Taman කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් එහෙම නැත්නම් සුභ සිද්ධිය සලකලා කරන වැඩ. ඒක කරන්නත් හිත විවිධ හැඩතල ගන්න ඕනේ විවිධ වෙස්මාරු කරන්න ඕනේ එක චිත්ත tattwa ගෙනලා තව චිත්ත tattwකට මාරු වෙන්න ඕනේ එහෙම කරනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ හිත ඒ තරම්ම චපලයි කියලා පන්දනං චපලං චිත්තං ඒක බොහොම චපල හිතක් ඒක මෙතන ඉඳලා අතෙන්ද යයි කියලා මොනම තාලෙන්වත් කාටවත් කියන්න බෑ කොච්චරද කියනවනම් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ හිතේ තියෙන මේ යහුසුලකම පිළිබඳව මට උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඒ තරම්ම චපලයි. ඒ තරම්ම පයින්නවා. නමුත් අපි අර උදාසීන මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂ කර හැකි අරමුණක එහෙම නැත්නම් මාධ්‍යක නිමිත්තක හිත හොඳට පුරුදු කරාට පස්සේ ඒකෙන් මේ පැත්තට පයින් හැටි මේ පැත්තට පයින් හැටි මේ අපි අර ගහපු මූල කර්මස්ථානයේ කියන මධ්‍යන්න රේඛාවට සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඉතින් සරුවච්චන් වහන්සේ <clears throat> වැඩ ඉන්න වෙලාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පුදුමාකාර ප්‍රසාදයක් පහළනවා සරුවච්චන් වහන්සේ පිළිබඳව. පහළ වෙලා සරුවච්චන් වහන්සේ ඉදිරිපිටට ගිහිල්ලා ඒවං පසන්නෝ අහං බන්තේ භගවතා නචාව් නච භවිස්සති නචේතරති විහෙරති අඤ්ඤේ සමනෝවා බ්‍රාහ්මනෝවා භව භගවතා බියෝ විඤ්ඤතරෝවා යදිදං සම්බෝධාය කියලා බුදුරජාණන් බොහෝම ලස්සන පාඨකින් කියනවා ස්වාමීන් වහන්සේ මම වහන්සේ කෙරෙ මෙච්චරක් ප්‍රසාදයි මට පේන්නේ මේට කලින් හෝ දැන් හෝ අනාගතේ හෝ අපේ සරුවච්චන් වහන්සේගේ සම්බෝධියට වඩා උතුම් වූ අභිඥාවක් මොනම ශ්‍රමණේකටවත් මොනම බ්‍රාහ්මණේකටවත් තියෙනවා. ඒ නිසා මම ඔබ වහන්සේ කෙරේ පුදුම ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ කියලා පස්සේ බුදුරජාණන් වහන්සේ නිකන් ඉංගියක් කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර මේ විදියට ඒකාන්ත කරලා මේ උදාර අඬකින් ਸਰවචනසිකේ ಗುಣ සිංහනාද කරන්න ඔබට සරුවච්චානාංශගේ හිත චේතෝපරිය ඥානයකින් හාත්පස පිරිසිදු පුළුවන්කම තියනවාද කියලා. ආරිපුත්‍රනාස් කියන මම එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ගුණ ගායනා කරන්න බුදුන්සේ ප්‍රශ්න තුනක් අහනවා. මීට කලින් හිටිය සරුවච්චානාංශලගේ හිත හාත්පසීම පිරිසිඳලා දැනගෙනද සාරිපුත් ඔය සිංහනාද නදන්නේ. එහෙම දැනගෙනද සාරිපුත්‍ර ඒකාන්ත වචනයක් කතා කරන්නේ. මේ දැනගෙනද සාරිපුත්‍ර උලාර භාෂාවක් කතා කරන්නේ. දැන් මේ ඉන්න සරුවච්චන්හන්සේ පිළිබඳව හාත්පසින්ම දැනගෙනද සාරිපුත්‍රය බොහෝම සිංහනාදයක් නදන්නේ. එහෙම නැත්නම් ඒකාන්ත භාෂාවක් කතා කරන්නේ. එහෙම නැත්නම් ප්‍රසන්න භාවයක් උලාර භාෂාවක් තියෙන. මත්තර පහළ වෙන බුදුහාමුදුරුවෝ දැනගෙන. ඒකෝර සාරිපුත්‍ර සංසිකන කවදාකවත් මට ඒක කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මට කිසිම හැකියාවක් නැහැ. මම මේ ශ්‍රාවකෙක් වෙලා සරුවච්චන් වහන්සේ නමකගේ හිත මේ සම්පූර්ණ පිරිසිදු දකින්න. එහෙමනම් සාරිපුත්‍ර කොහොමද උඹ ඒ විදිහට උලාර විදිහට ඒවම් පසන්නෝ අහම්බන්තේන ච භවිස්සති න ඒතරහි නච හෝති කියලා මේ පුදුම ඒකාන්ත වශයෙන් දේශනා කරන්නේ කිසිම බ්‍රාහ්මණයෙක්වත් අඤ්ඤේ සමනෝවා බ්‍රාහ්මනෝවා භගවතා බියෝ භිඤ්ඤතරෝවා යදිදං සබ්බෝධි සම්බෝධි ආදී ඔබ වහන්සේගේ බෝධිය වගේ ඊට වඩා හෝ ඒහා සමාන හෝ අභිඥාවක් තියෙන කිසිම ශ්‍රමණෙක් කිසිම පඬිතෙක් කිසිම බ්‍රාහ්මණෙක් මම දකින්නේ නැහැ කියලා මේක උදාාර භාෂාවක් කතා කරන්නේ කොහොමද කියලා. ඒක සාරිපුත්‍ර සඳහන් කරනවා ඒක අන්වේ ඥාණයෙන් කරන්න කියලා. අන්වේ ඥානි කියලා අනුමාන කරනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ මෙතෙක් කල් ඇසුරු කරා මගේ හිත මෙච්චර පිරිසිදුයි නිසා මම අනුමාන කරනවා ඔබ වහන්සේ මෙහෙමයි කිය. ඒතර පුත්‍රජනංශයේ ආයිචි පුරතලේට ඉඩ දෙනවා. ওই මෑතකදී මම අහලා තිබුණා අපේ අපවත් වෙච්චි නාවිනේ අරිදම් සාංශයේ මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම දේශනා කරනවා පුදුමාකාර ශ්‍රද්ධාවකින්. ඒවං පසන්නෝ අහම්බන්තේ භගවති නච හෝති නච භවිස්සචි නච ඒතරයි කියලා ඒක ඒ පුදුම ලයාන්විත ස්වරූපයකට මුළු දීඝනිකාය සූත්‍රෙම අහගෙන ඉන්න පුළුවන්. ඒ තරම් බුදුහාමරගේ ಗುಣ ප්‍රකාශ කරනවා සාරිපුත්‍ර සාංශේ ඒ චේතෝපරිය ඥානකින් නෙවෙයි. ಗುಣ ප්‍රකාශ කරන්නේ අන්වේ ඥානකින්. එහෙම නැත්නම් ඒකට කියනවා අනුමාන ඥාන කියලා. එහෙම නැත්නම් කියනවා ණය විපස්සනා කියලා. එහෙම නැත්නම් කියනවා තර්ක ඥාන කියලා. ඉතින් ඒ විදිහට මේ චේතෝපරිය ඥානයක හැඩතල එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ ආනුභාව ගතිය විපස්සනා කරන යෝගාවචරයට චේතෝපරිය ඥානයේ කියන අභිඥාව නැති වුණාට සෑහෙන ප්‍රමාණයකට දිනු කරන්නේ නැතු කොටිම කියනවා නම් චිත්තානුපස්සනාවකින් තොරව නිවන් දකින්න බෑ. නිසා ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ Tamange හිත භාවනා කරනකොට මේ Taman ගත්ත මධ්‍යන රේඛාව වෙන මේ සතියේ ඉඳගෙන නැත්නම් ආනාපාන සතියේ ඉඳගෙන මේ හිත පවත්නකොට සද්දයක් ඇහෙනකොට මේකට මොකද වෙන්නේ වේදනාවක් එනකොට මොකද වෙන්නේ හිතවිල්ලක් එනකොට මොකද වෙන්නේ මේක මනාප පැත්තට යනවද අමනාප පැත්තට යනවද ඒ ගිය ගමන වටවලල්ල ගිහිලා කතන්දර ගොත කොට පටලැවෙනවද එහෙනම් ගිහිලා ටිකකින් නැවතත් මට මධ්‍යම රේඛාවට සතියට එන්න පුළුවන්ද කියලා යම් කිසි කෙනෙකුට මේ චේතෝ පරිච්ඡ ඥානයට සාපේක්ෂ අන්වය ඥානවත් ලබන්න නම් එහෙම නැත්නම් ණය විපස්සනාවත් ලබන්න නම් සතිමත් හිත කැළඹෙන්න ඕන. සතිමත් හිත කැළඹෙන දේවල් වෙන්න ඕන. වෙනකොට ওই කැළඹීම තමයි අපි කියන්නේ හිතේ තියෙන චපල ගති, එහාට මෙහාට පයින් ගති. ඒක අපි අවබෝධ කළ යුත්තක් මිස අනේ හිත නහමක් කැළඹේවා කියලා ප්‍රාර්ථනා කරාට ওই මේ චිත්තානුපස්සනාව කරන්න බෑ. නමුත් ඒ ඉස්සලාවි පොඩි හඳින්වීමක් කරන චිත්තානුපස්සනාව කරන්න මට්ටමට යන්න යෝගාවචරේ કોઈ කායනුපස්සනා වේදනානුපස්සනා સમાપ્ત කරලා තියෙනවා. කායනුපස්සනාව තමයි අපි මේ අදාළ උපකරණේ සූදානම් කරගන්නේ සතිය කියන එක. ඒ උපකරණේ සූදානම් කරගත්ත පස්සේ වේදනානුපස්සනාවේදී අපි විවිධ වේදනාවල් දිගේ එහාට ගහනවා මෙහාට ගහනවා ඊට කරදර කරනවා. යම් දවසක හොඳ සතියකින් යුක්තව පැමිණෙන දුක් වේදනාව පැමිණෙන සුඛ වේදනාව පැමිණෙන අදුක්කම සුඛ වේදනාව විශේෂෙහි දක්ෂකමක් එහෙම නැත්නම් පරිචයක් එහෙම නැත්නම් සතිය ඒක ඉක්මවලා යන මට්ටමට ගියාට පස්සේ තමයි යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙන්නේ මේ නානා අරමුණු විශේෂයි මගේ හිත මේ විදිහට සැලෙන්නේ නැත්නම් සතිය කම්පනෙන් චංචල බවටපත් වෙන්නේ කොයි අතරද කියලා. ආන් ඒක තේරුම් අරගන්නකොට කවුරු හරි හිතනවා ඒක වෙන කෙනෙක් අපට කියලා දෙයි කියලා ඒක මේ ලෝකේ කාටවත් කරන්න බෑ. ඒක සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මෙහෙම වෙයි කියලා කාටවත් කියන්න බෑ. සිද්ධ වුණාට පස්සේ මේකයි උනේ කියලා ඒ වෙලාවෙන් බැලුවේ නැත්තම් කියන්නත් බෑ. මොකද අපේ හිතේ ඒ තරම් චපලයි වෙච්ච එක මේ පිළිබඳව Tamange හිත හොඳ පැත්තට දාලා කතා කරනකොට Tamange දරුවා වැරද්දක් කරුවට අම්මා Tamange දරුවාගේ වැරද්ද දකින්නේ නැහනේ. ඒ ඇත්ත එක රණ්ඩු වෙච්ච එකනගේ වැරද්ද තමයි දකින්නේ. ඒ වගේ අපේ හිතේ වැරද්ද දකින්න. ඒ නිසා සිදු වෙනකොටම හිතේ එවැනි චංචලයක්, කම්පනයක්, ඉන්ජිනයක්, ස්පන්දනයක්, ප්‍රපංචනයක් මෙන්න මේක උනේ මෙන්න මේකයි කියලා ඒ වෙලාවෙම ලේපිටම ඒක දැනගන්න පුළුවන් නම් ඒක හොඳ පූර්ව කෘත්‍යයක් වෙනවා. පුබ්බ නිමිත්තක් වෙනවා මේ අනුන්ගේ හිතක් වැඩ කරන්නේ කොහොමද නැත්නම් හිතක් කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකට ඔය ගෝසිංග වනේ හිටපු ස්වාමීන් වහන්සේලා තුන්දෙනා අනුරුද්ධ මහරතන් වහන්සේ ඇතුළුව සරුවච්චන් වහන්සේට සඳහන් කරන්නේ අපි තුන්දෙනා ස්වාමීන් මේ ගෝසිංග වනේ ජීවත් වෙන්නේ කයෙන් වෙන් වුණා නමුත් හිතෙන් එක්කෙනෙක් වගේ කියලා. අපි තුන්දෙනාම එක හිත තියෙන්නේ කයෙන් විතරයි වෙනස. ඒ නිසා මට කාට හරි කියන්න ඕනේ නම් උදාහරණයක් වශයෙන් ලිඳ ගාවට ගිහිල්ලා වතුර බාල්දිය පුරවලා ඒකට කද්දණ්ඩ දාලා ඒක පැත්තකට තමන් කර ගහනකොට දැන් කවුරු පැත්තට කද්දණ්ඩට කර ගහන්න කවුරුර එපායි. එතන යන තුන්වෙනි දෙවෙනි දකින්නකොට මූණ දිහා බලනකොට යා තීරුම් අරගන්න මේ හාමුදුරන්ට මේ වතුර එක ගෙනියන්නයි ඕනේ. ඒක පැත්තකට කර ගහලා ඉන්නවා අනිත් පැත්තට කර ගහන්න ඕනේ කියලා ඒ කතා කර කර ඉන්න ඕනේ නැහැ. එයා ගිහිල්ලා කද්දණ්ඩට කර දුන්නා. දැන් ගිහිල්ලා තිබ්බ කතා නැහැ. කතා කරන්න ඕනේ නැහැ. මොකද මේ දෙන්නම දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. අපි දැන් බලන්න කඩේ යනකොටත් අල්ලපු ගෙදර මනුස්සයනවා මේ කඩේ යනවද? නානකොටත් අහනවා නානවද? උදේට කතා කරලා good morning කියනවා. හැන්දෑවට good evening කියනවා. මේකනේ පිස්සු අද තියෙන්නේ. මිනිස්සු වාචාල කරවන නිකාං SMS අරින නිකාං ටෙලිෆෝන් එකේ එලිලා ඉන්න යුගයක අපි කොහොමනම් තව කෙනෙක්ගේ හිතක් දැනගන්නද? ඒවා සම්නික්‍රම මේ sannivedana යුගයේ විනාශ කරලා තියෙනවා. ඒ තරමටම මේ අපි නව තාක්ෂණයෙන් sannivedana දෙනවා. ඒ නිසා කවදාකවත් එක ගෙදරක ඉන්න දරුවෝ දෙන්නවත් කතා කරන්න ඉදෙන කතා කරන්නේ සෙල්ෆෝන් එකේ. එයා ඒ කාමරේ මෙයා මේ කාමරේ කවදාකවත් හදා බෙදා ගැනීමක් නැහැ. ඒ නිසා මේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ අපිට තියෙන අපි ඔක්කොම ජීවත් වෙන්නේ එකම හිතකින්. අපිට අවශ්‍ය කරලා තියෙන මේක එකනගේ පූජානම් කතා කරන්නවක්වත් පඬිතකම් කියනවත් නෙවෙයි අපි ಗುಣ වසාගෙන මේ ආපුගේ කෙලස් ටික තේරුම් ගන්න යන්නේ. නිසා අපි ඔක්කොම එකම මවකගේ දරුවන්ට වැඩිය එක හිතින් ජීවත් වෙනවා කයින් වෙන් වෙලා. එනිසා ඉතින් කතා නොකර හිටපුවම උගදෙන කියනවා තරහ වෙලයි කියලා. නිකම් බුම්මගෙන ඉන්නවා මුණ දිහා බලන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ කියලා කතා කරලා බනිනවට වැඩිය කොච්චර හොඳ දප්ප කතා නොකර නිකන් ඉන්නේ. කතා කරුවොත් තියෙන්නේ බණින් එකයි කියන්න කරන්නේ. ඊට මිට වැඩි හොඳයි කතා නොකර නිකන් ඉන්න එක. ඒක නිසා තීරුම් අරගන්න මේ හිත කතා කරයි එනමුතු වතගොළුයි මොකද්ද සින්දුවක් තියෙනවා මතක නැහැ. ලව් කරන කාලේ දන්නවනේ කතා කරන්න ඇති. අම්මා තාත්තා ඉන්න වෙලාවේ කතා නොකර ඉන්නවා. අම්මා තාත්තා නැති වෙලාවේ net මානන කල අපි දෙදෙනායිම තරහ වෙලා නැත්නම් යටිහිත මතකොට සීනාසලා අපි එකට ඉන්නවා. ලෝදොඩ මළු වීමෙත් මානන කළා අපි දෙන්නායම තරහ වෙලා. ඒක ලව් කරන කාලේ තියෙන එක භාවනා කරන කාලෙත් ඔච්චරම තමයි කරන්නේ. මේකත් පුදුම ලව් එකක් තියෙනවා. මෙතන හැබැයි වෙන්නේ අර හිලව් වෙනවා මේක අර ලව් එක මේ නිවනත් එක්ක. ඒ නිසා භාවනා කරන්න ආවට පස්සේ මේ චේතෝ පරිච්ඡ ඥානෙ ලබා ගන්න හරි පිනක් තියෙන කාට ලැබෙන්නේ නැත්තේ කතාව වැඩි නිසා කියලා කියේ. කතා නොකර මනුස්සයා තේරුම් ගන්න හදා. ඊට ඉස්සෙල්ලා Tamange හිත තේරුම් ගන්න. ඒක තේරුම් අර ගන්නකොට අපි ආවොත් අපේ මූල මාතෘකාවට යම් වෙලාවක අපි හිතමු අපි කායානුපස්සනාව හේතු කරගෙන Taman ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව හිටගෙන ඉන්න බව හොඳට තේරුම් අරගෙන ලොකුම ජයග්‍රහණයක් ඒක නිවන නිවනමයි. නිසා පුළුවන් තරම් ඉන්න ඉරියව්ව කය අනුවගේ සිහිය, කායගත සතිය පුරුදු කරා නම් තමයි තේරෙන පටන් අර ගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න හිත එක දිගට පවතිනවා නම් නිකන් හිත gedera ගියා වගේ තත්වයක්. එහෙම නැත්නම් පේනවා හිතේ කෙලෙස් නැහැ. පැවැත්ම තියෙනවා. මට පවත්තගෙන යන්න පුළුවන්. මොකද මම නිතරම මෙනෙහි කරමින් ඉන්නේ මම ඉඳගෙන ඉන්න බව. ඉතින් අන්නේ ඒක ඉඳලා ඒක හුරු කරගත්ත කෙනෙක් හිතන්නේ. හිත gedara ආපුවාම මට වැටෙන්නේ මෙහෙමයි. මම ඉඳගෙන ඉන්න හැටි මට තේරෙනවා. මම මේක මෙනෙහි කරගෙන ඉනකොට ඒකෙම හිත පවතිනකොට මම දන්නවා හිත නික්ලේශී කියලා. හිත දන්නවා නිර්මලයි කියලා. හිත නිකන් අම්මා ගොඩකොට ගිය බබෙක් වගේ. හිත gedara ඇවිල්ලා. ඉතින් එතකොට නිකන් පාළු ගතියක් දැනෙනවා. මොකද සත්පුරුෂයාට තේරෙනවා මේක තමයි උදකලාව කියන්නේ කියලා. එතකොට මහා මේ නීරස ගතියක් වැටෙනවා. මොකද සත්පුරුෂයාට එන මේක තමයි විවේකී කියන්නේ කියලා. මේක තමයි මේක තමයි විස්රාමයේ වෙන්නේ කියලා. ඉතින් කවදාරි අපි හිතමු ඔයකට නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම කියන වෙනුවට මේක තමයි හුදේකලා. මේක තමයි මේ මේ පිරිච්ච ගතිය. මේක තමයි සම්පත්‍ති කරගතිය. මේක තමයි විස්රාමයේ කියලා තේරුම් ගත්තයි කියලා අපි හිතමු. ඒ ටික වෙන්න ඔය කායනුපස්සනාව සෑහෙන දුර පුරුදු කරන්න. එහෙම නැත්නම් කාය යථා යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානාති යම් යම් ආකාරයකට කය පිහිටන්නේ හිටගෙනද ඉඳගෙනද ඇවිදිමින්ද නිදාගෙනද ඒ ඒ ආකාරය දන්නවා එතකොට අපි නිතරම මම මගේ හොඳම යාළුවා බවටපත් වෙලා එතකොට මම මගේ හිතසුව සලකන වෙලාව ඉන් අපිට හිත පිට ගිය ගමන් ඉතින් අපි ඉන්නේ අසුචි වලක ආය හොදලා ගොඩ ගන්න පුළුවන් තැනක නෙවෙයි ඉතින් කවුරු හරි හිතුව මේක උහුරු කරගත්තයි කියලා උහුරු කරගෙන ඉන්නකොට යාට මේ කයි වේදනාවක් එනවා දුක්ඛ වේදනාවක් ඒ දුක්ඛ වේදනාව ආපුවාම යාට තේරෙනවා මගේ හිත අමනාප වෙනවායි මේ එන වේදනාවට අමනාප වෙනවා එකක් එයා කියනවා මට භාවනාව කැඩෙන නිසා අමනාප වුණා එහෙනම් මේ වේදනාවෙන් කටුක බව නිසා මට අමනාප වෙනවා එතකොට යාට මේ පහළ වෙන්නේ සදෝෂ හිතක් නැත්නම් දෝෂ සහිත හිතක් කියලා මේ දෝෂ සහිත හිත පහළ වෙන්නේ අහේතු අප්‍රත්‍යයෙන් නෙවෙයි හිතලා ගත් එකක් නෙවෙයි මේ කයට මොකක් හරි කට්ටක් කැනෙන්න ඕනේ. රත් වෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. ඒ නිසා මේක තමයි දෝත හිත. ඒක දන්නේ කොහොමද මෙතෙක් කළා හිටියේ ඒ නික්ලේශී හිතක නිසා. ඉතින් එයාට ඒක තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ වේදනාව ආපු නිසයි මම මේ සදෝෂ හිත දැක්කේ සදෝෂ හිත ආපුවම නුරුස්නා ගතිය තියෙනවා ඉස්පාසු නැති ගතිය තියෙනවා ඉක්මනට අර වේදනාව නැති කරන්න හදනවා ඒ නිසා මේ සදෝෂ හිතට සදෝෂ කිරීම තමයි අමනකම කියන්නේ සදෝසහිතට දොස් කියමන එක තමයි අභාවිත මනස කියන්නේ. ඒකට සදෝසහිතේ සටහන් ආකාර මොනක්වත් බලා ගන්න හබනේ. මොකද ආපු ගාම එක මකන්න හදනවා. ඉතින් යා ඔය කායන පස්සනාන් ගිහිල්ලා වේදනාන් පස්සනාවට ගිය වෙලාවක ඒක ලාභය ලාභයට වාසියට හරවගත්තා නම් මේ සදෝසහිත අවබෝධ කරගන්න නම් එන්න තියෙන සදෝසහිතකින් සදෝසහිත දැනගන්න බෑ. ඇවිල්ලා ගියේ සදෝසහිතකින් සදෝසහිත දැනගන්න බෑ. ඒක මේ අස්පනා පිට ලේ පිට දැනගත්තොත් මිස ඒ නිසා ඒක එන වෙලාවේදී සදෝස හිතට දොස් කියන්නේ නැතුව ඉන්නවනම් ඒක සත්පුරුසයි. ඒකට කියනවා සද්ධර්මී කියලා. ඒ නිසා අපි යන්න ඕනේ භවනාට යම් වෙලාවට බන නුරුස්නා ගතියක් ආවොත් සහජෙට අපේ පරිණාමයෙන් අපිට තියෙනවා සදෝසේ දොස් දෙන අරමුණට වෛර කරලා ඒක අයින් කරලා ඉක්මනට අපි හැඩගහිලා වෙනස් වෙන්න හදන මිනිහට පොඩ්ඩක් ඉවසලා මේ තියෙන නුරුස්නා ගතියක් මේ නුරුස්නාගතිය හිතට ආපුවාම සතියෙන් ඉන්න වෙලාවත් එක මොකද්ද වෙනස? හරියට වම මෙහෙමනම් දකුණ කොහොමද? දකුණත් එක වරන වම කොහොමද කියලා අපි දෙක දැනගන්න එපා අය කායනපසනාවේ ආස්වාස වේලාවේ දැනගන්න එපා මේක ප්‍රස්වාසෙ නෙවෙයි කියලා ප්‍රස්වාසෙ නෙවෙයි ආස්වාසය කියලා දන්නේ මොකෙන්ද ඊට පස්සේ ආශ්වාසන ප්‍රශ්වාසයට ගියම ඒක ආශ්වාසය නෙවෙයි. ඒක ප්‍රශ්වාසය. ওই දෙක වෙන් කළ දැන ගැනීමට අපි කියන්නේ පරිච්ඡින්න ඥානය කියලානේ. බෙදා වෙන්කොට දැන ගැනීම. ඒ වගේ මම මෙතෙක් කළා හිටියේ මධ්‍යස්ත උදාසීන මූල කර්මස්ථානේ. දැන් ඔන්න වේදනාවක් ආ වේදනාවක් කෙනකොට මට දැන් මොකද උනේ? මොන මේ පෙරලියක් තියෙනවා හිතේ. වෙනසක් වෙනවා. ඒක හදන්න හදනවා වෙනුවට මේ පෙරලිය ඇති වුනහම මේ පරණ හිටපු මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ නුරුස්නා ගතියක් ඇවිල්ලා. ඉක්මනට මේක නැතිකරන්න කලබල වෙන්න පටන් අර ගන්නවා. ඒ මදිවට අර වේදනාව ඇති වෙච්ච එකට ආත්ම දෘෂ්ටිකෙන් චෝදනා කරනවා. එහෙම නැත්නම් අනේ මට මේ කරගෙන ගිය භාවනා කරනවනේ කියලා පශ්චාත්තාප වෙනවා. මේ සීරටම කෙලස් කියලා කියනවා. ඒ වෙනුවට මන් දැන් ඔන්න වේදනාවක් තියෙනවා. කායන ප්‍රශ්නගත සතියක් තියෙනවා මේ සදෝස සදෝස හිතක් ඇවිල්ලා තියෙන්නේ මේ සදෝස හිත ආපුවාම මට වෙස් පෙරලෙන හැටි හිතේ වර්ණ භාවයේ වෙනස් වෙන හැටි මම නුරුස්නා ගති වලටපත් වෙන හැටි කියන එක දැක ගන්න කැමති වෙනවා නම් ඒ කියන්නේ මේ මමයා වෙනස් වෙන හැටි. මිත්‍යක් වෙලා කරදරයක් නැතුව ගියේ හිත මට වේදනාවක් ආපුවා සදොස් බවටපත් වෙච්ච හැටි. ඉතින් මේ සදොස් බව නිදොස් බවෙන් සාපේක්ෂව මිසක දැනගන්න බෑ. සද්දොස් බව සද්දොස් බව විතරක් নিরপেক্ষව දැනගන්න අපිට පුළුවන් කමක් නෑ. අපි දැනගන්න ඉස්සෙල්ලා දොස් නැති හිතක තිබුණේ. විිත දෝෂ. විිත දෝෂ හිත තමයි එතකොට අර මොනේ පවතින හිත. ඒකට සාපේක්ෂව සද්දොස් හිතක් ආවා. සද්දසිත ආවට පස්සේ මෙයාට මේ දෙක වෙන් කරලා දැනගන්න නම් අර වේදනාවට වෛර කෙරුවොත් අපේ හිත සම්පූර්ණයෙන් නොමග යනවනේ වෙන තැනක තියෙන. එතකොට අපිට මෙනෙහි කෙරුවත් මෙනෙහි කිරීමවත් හරියට වැඩ කරන්නේ නැහැ. මොකද අර ඇති වෙච්ච චිත්ත tattවෙට ද්වේෂය වැඩ කරනවා යටි. ඒකට අපි කියනවා දෝසානුසය කියලා. අනුසය වශයෙන් ද්වේෂය වැඩ කරන නිසා අපි වේදනාව සදොස් බව ද්වේෂ සහිත බව දැනගන්න සුළු ගතිය නෙවෙයි තියෙන එක මකන විනාශ කරන ڇප්ප කරන විහිං සහිත විලක් තියෙන්නේ. ඒ නිසා සිද්ධිය බොහෝම සංකීර්ණ වෙනවා. නිසා කවදා හරි පුළුවන් වුණොත් එහෙම මේ වේදනාවක් ඇවිල්ලා දෝෂයක් හිතේ පහළ වෙච්ච වෙලාවේදී මේකට කායනුපසනාවත් වැඩ කරන්න ඕනේ වේදනාවපසනත් වැඩ කරන්න ඕනේ චිත්තානුපසනාවත් වැඩ කරන්න ඕනේ අනේ මගේ හිත නහමක් මේකට දෝෂ නොකරවා දෝෂ කෙරුවොත් මට දෝෂ හිත දැක් ගන්න බෑ දෝෂ හිත ආපු එක දැන ගන්නත් බෑ එන්ඩිස්සල එක දැක් ගන්නත් බෑ මේ අස්පනා අපිට ආපු වෙලාවේ මේක තේරුම් ගන්න නැතුව මම මේ වඩලනද කායනුපසනෙන් ඇති වැඩේ මොකද්ද මම මේ වඩන ලද වේදනාවට පස්සේ ඉති වැඩේ මොකද්ද කියලා ඊගාව පියවරට යන්න නම් එයා දැනගන්න ඕනේ දෝෂ නැති හිත මෙහෙමයි දෝෂ සහිත හිත මෙහෙමයි කියලා. මෙන්න මේ දෙක තේරුම් ගත්ත දවසේ මෙයා තාමත් වේදනාවේ ඉන්නේ. වේදනාව පුපුරු ගන්නවා වේදනාව කිටි කිටි ගාලා දඟලලා දිහා තීරුම් අර ගන්නවා මම නුරුස්නාසුළු හොස්ස ළඟින් මැස්ස යන්න බැරි කෙනෙක් වටපත් වෙලා මේ වගේ වෙලාවට ගත්තොත් තීන්දුවක් යා දෙයිද සුභ සිද්ධියක් එන දෙයිද අපට අර්ථ සිද්ධියක් කරාවිද අර්ථ කුසලයක් කරාවිද මේ කැළඹිච්ච හිතකින් මෙතෙක් ගත්ත හැම තීන්දුවක්ම අපි අරන් තියෙන ද්වේෂයෙන් නෙවෙයිද හිත පිලෙන්න හිත පෙලෙන්න ඕන තීන්දුවකට යන්න පෙලෙන්නේ නැති හිතකට තීන්දුවක් ඕනේ හැම වෙලාවෙම අපි තීන්දුවක් කරගන්නේ කඤ්ඤම් මරඤ්ඤම් කියන අධියසෙන් තමයි එහෙම නැත්තම් විහිංසා හිතවිල්ලෙන් තමයි එහෙම නැත්තම් අව්‍යාපාද හිතවිල්ලෙන් මොකද හිතකට තීන්දුවක අවශ්‍යතාවය කියන මේ ගැම්ම එන්නේ ද්වේෂයෙන් විතරයි. එහෙම නැත්නම් නිසින්ින්ද ඉන්න වෙලාවට බින්දුවක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ යම් වෙලාවක කේන්ති ගිහිල්ලා ගන්න තීන්දුවක් මට yaadෙන්නෙත් නැහැ, අනිත් පක්ෂයට yaadෙන්නෙත් නැහැ, ලෝකෙට හොඳ ආදර්ශයක් ඉතුරු කරන්නෙත් නැහැ. ඒ නිසා තීන්දුව කරන්න ඉස්සෙල්ලා තමන් ඉන්නේ කොරස් කටේවත් අත්දා ගන්න බැරුව හොස්ලංගින් මැස් නැන්න බැරි තත්ත්වක නා හොඳම වැඩේ තමයි පණ ඇත්තේ නමුත් මලමිනියක්සේ ඉඳ වෙලා බේරෙන එක. ඉතින් එතකොට අපි හිතන හැම දරුවන් කෙරෙහි මෙහෙම කරනකොට කොහොමද එහෙම ඉන්නේ? වහාම විනිශ්චය කරන්න එපාද? මම නේද ඒවට වා කියන්න ඕන කියලා අපි පටව ගන්නවා මගේ මාතෘත්වේ නැත්තම් මගේ පිතෘත්වේ මගේ ලොක්කකම මගේ තියෙන නායකත්වය පටලවාගෙන මේ කටයුතු කරුවට ඔය අපි උත්තරේ දෙන්න හදන පාර්ශවයේ කිසිම වෙලාවක යම රජු රෝගාවට යනකොට ඉන්නේ නිදර්ශනයකට මේ එහෙම නැත්නම් සාක්කියකට අපි තනියම හෙළුවෙන් යන්න වෙන යම රජු ඉතරහට කියනත් ඔය අරකට මේකට හිතාන තීන්දුවක් ගත්තනම් දැන් ඉතින් බහැපිය ලෝදිය හැලියට නැගපිය කටුඹුල කියනකොට දැන් වටපිට වෙලොත් වෙනනේ මං තීන්දුව ගත්තේ දරුවනේද කියලා ඌම් පලාතකවත් නැහැ කොහෙවත් නැහැ ඒගොල්ල වෙන කොහෙද අපි මිනිස්සු ගියාලු අපායට. ගියාට පස්සේ මේ යම රජු මූට පොඩ්ඩක් කතා කරලා මේ දඬුවම් ටිකක් දීලා තියෙනවා. මේ දඬුවම කොයි එකද කැමති කියලා බලපන්. ඒක උඹට දෙනවා කියලා. උඹට කොහොමඩක්වත් දඬුවම් කරන්න කැමති කරපන් කියලා. ඉතින් බලනකොට කට්ටිය ලෝදි හැලිය යනවා ලෝ කට්ටිය. කටු අකුලේ මොනවද කියන්නේ කටු උඹලේ නගිනවලු එක්කෙනෙක් කියතක් දාලා පලනවලු පෙති ගහනවලු එක මිනිස්සෙක් විතරක් අසුචි බාහිර දෙනක ඉඳගෙන සිගරට් එක බිබී ඉන්නවලු ඉන්න දක්වා අසුචි ඌ උඩ හරි සිගරට් එකක් බින්න ජමරජුරන්ට කිව්වලු මට මේ වැරද්ද නොදැයි. ඒකට විසිල්ලක් ගාවලු සීල දෙනාම ඔළුවෙන් හිට ගන්න කිව්වලු එතකොට. එතකොට හරි. දැන් තියෙන්නේ අසුචිගේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා තව විනාඩි 5ක්. ඉතින් ආයත් විනාඩි 5ක් ඔළුවේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්. ඒකේ දඬුවම ඇටි ඒමයි. උතින්ද ගියාට පස්සේ අපි මේ ඇසුරු කරන මොන යකෙක්වත් අපි ළඟට ඇවිල්ලා සාක්කියකට ඊ කියලා හිතනවා. මේ ඉන්නකන් තියෙන මේ ප්‍රේමේ තන්නි කරම අර්ථ සිද්ධිය සඳහා පමණයි. ඒ තරම්ම ඕගොල්ලන් හිතනෝ නෑ නෑ අපෝ නෑ අපි නම් එහෙම නෑ අපි සම්බන්ධ වෙනවා කියලා. දැන් අපි ගියාත්ම හිටපු සනුවර එක එක්කත් මතක තියනවාද? දැන් මේ ඉන්න සනුවරේ බදාගෙන මැරෙන්න හදන මේ මගේම මේ අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා ඔබේම පුතු වේවා කියලා පතන. ඇත්තම හම්බ වෙනවා. පැතුවත් හම්බ වෙනවා. නමුත් මේ පතන කොට ඉස්සල්ලා ආත්මය තාත්තට මොකද වෙන්නේ? මතකවත් නෑ. ඉතින් ඒ නිසා මේ අනුන් වෙනුවෙන් තීන්දු කරන්න පෙළඹෙන මිනිස්සයා ඒ යේසුස් වහන්සේ කියලා තිනවා ඔබ අනුන් පිළිබඳ විනිශ්චය කරුවොත් ඔබ යක්ෂයා විසින් ඔබ විනිශ්චය කරනවා. විනිශ්චය කරන්න ඉස්සෙල්ලා තමගේ චිත්තසංතානේ මධ්‍යස්ත මට්ටමට එනකන් ඉන්න කිසිම කෙනෙක් එකට ලෑස්ති නැහැ. કોઈ හදිසි තීන්දුව ඉල්ලන හැම කෙනාම ද්වේෂය විසින් ගෙනියලා තියෙනවා. එතකොට තමයි කුලප් වෙලා කියන්නේ වහාම තීන්දුවක් දීපියව අපිට මේක තීන්දුව කරපියව කියලා අතපය විසි කරගෙන වීදි බහලා කෑ ගහන. අපි විශ්වවිද්‍යාලය යන කාලේ ඒ පෙරදිනේ පාර්ලිමේක අහලා තියෙන බෝඩ් මං යනකොට පයින් යන්නේ මං එතන මේ එතකොට ඔය යුගොස්ලාවිය හිටපු ටිටෝගේ කකුල කපලා මේ ගිය වැඩියාවට ටිටෝගේ කැපුව කකුල වහාම ලබා දියව් කියලා පෝස්ටරයක් ගහනවා. ඊදවසේ පෝස්ටර් නැති දවසක් නෑ JVP එක. හැමදාම මේ කවුද ජෝක් එකට ගහලා අර විදියටම ගහලා. පෝස්ටර් ගන්න JVP පෝස්ටර් ගහන වටේට රතු පාටෙන් කොටුවක් ගන්න මේක නෑ. ටිටෝගේ කැපුව කකුල අධිරාජ්‍යවාදීනි. සමාජවාදී වූ ටිටෝගේ කැපුව කකුල වහාම ලබා දියා වූ. ලොකු සාංශට ආවට පස්සේ එක දවසක් මම කියනකොට ලොකු සාංශ කියනවා කවුරු හරි කාගේ සුභ සිද්ධියට හරි කමන්නේ නැහැ. පාරට බැහැලා වීදි බැහැලා අසවල බංග වේවා කියලා බංග වේවා කියලා තුන් සැරයක් කියනකොට ඒ මනුස්සයා කියන මිනිහා බංග වෙලා ඉවරයි කියලා. ඒ වචනේ පිට වෙනකොට තියෙන द्वේෂය ඒ මනුස්සයාගේ ලේ ධාතුව විනාශ කරලා තමයි අතපය විසිකලා බංග වේවා කියන්නේ. වෙන කවුරුත් උහුණියම් කරන්න ඕනේ ඒකම ඇති. අපි කාට හරි අහේනියක් හිතන හිතවිල්ල මුළු රුධිර ධාතුවම පෙරාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ද්වේෂයෙන් ඉනෝඩ තීන්දු කරන්න ඕනේ නැහැ. ද්වේෂයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම ගිනි බෝලයක් රත් වෙච්ච ගිනි බෝලයක් අතේ තියාගෙන ඉන්න හදනවා වගේ. ඒක දැනගන්න පුළුවන් නම් මේ ද්වේෂය ආපුවාම අපි මේ වයින් කරපු බොනික්ක වගේ පුදුම විදිහට දුවන හැටි මොකද දන්නේ මොකද අපි මේ චිත්තානපස්සනාදී ද්වේෂය ආපුවාම මේක ද්වේෂය. මේක ද්වේෂ සහිත හිත මේක ද්වේෂ රහිත හිත කියලා තේරුම් ගන්න අපි ළඟ ඒ කියන ඉවසීම නැහැ. එහෙම නැත්නම් ඒ චේතෝ පරිච්ඡ ඥාණය ලබා ගැනීම සුදුසුකම නැහැ. ඒ නිසා යම් වෙලාවක අපි හිතමු අපිට ආලෝකයක් පහරුණා, සුඛ වේදනාවක් පහරුණා නැත්නම් මරිච්ච අම්මා සීපත් වුණා මොකක් හරි වෙච්ච ගමන් අපි පුදුමාකාර කර්මතහන් සුද්ධ කිරීමේ වார்த்தාවේ මේ විස්තර ලියනවා. ඒ මොකද ඒකට රාගයක් පහළ වෙලා. එතකොට එයා දන්නේ මම මෙතෙක් වෙලා හිටියේ මධ්‍යස්ථ අරමුණක. මම මෙතෙක් වෙලා හිටියේ උදාසීන අරමුණක. මම මේකෙහි ප්‍රත්‍යක්ෂ කළ හැකියාට මොකද දැන් මැරිච්ච අම්මා සිහිපත් වෙලා ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට කතා කරලා කියනවා මේ අම්මා දැක්කේ ජේතවනාරාමේදී ජේතවනාරාමේ තට්ටු තුනක පඩිපලක් තියුණා අම්මා හිටියේ උඩම පඩියේ මං හිටියේ යට එකේ කියලා දැන් අර දැක්කපු අර අර හීනේ අල්ලගෙන කොච්චර පෑන් නාස්ති කරනද කොච්චර කොළ නාස්ති කරනද කොච්චර කාලේ නාස්ති කරනද එතකොට තේරෙන්නේ නැහැ මේ මේ කතාව දිගට යන්නේ මේ ඇති වෙච්ච ලෝභයක් පහළ වෙලා රාගයක් පහළ වෙලා මනාවයක් පහළ වෙලා ඉතින් ඒ වෙලාවේදී කාට හරි පුළුවන් නම් අඩු ආනේ මේක මනසට ඇතිවෙච්ච මනෝ විකාරයක් විතරයි දැන් ওই දිගටම කතාව යන්නේ මේ ලෝභ අදහසෙන් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් එතකොට යායේ ඇතිවෙච්ච චිත්ත tattවයටදී චිත්තානුපස්සනාවකට වැටෙනවා එතකොට තියෙන ඇති මෙහෙම අන්ධකාරව මේ රාගෙට හා දෝෂයට අහු වෙලා මේ චපලව වක්‍රව ගියොත් ආයෙ කැරකිලා එතෙන් එන්න බෑ. මේ කෙලින් තිබුණ චිත්ත වීදියනේ මේ ඇල කරගත්තේ. රාගෙට හෝ ද්වේෂයට ඇලවෙච්ච ගමන් ඒ ඇලවිච්ච ප්‍රමාණ රවුමක් ගහලා ඒක එතෙන්ම එනවා. ඒක තමයි සංසාරය කියන්නේ. හිත කෙලින් තිබ්බනම් උදාසීනව තිබ්බනම් මධ්‍යස්තව තිබ්බනම් ප්‍රත්‍යක්ෂණය කළ හැක ඒක තියෙන අනන්තයට යොමු වෙලා. ඒක තියෙන එක තමයි මේ රාගෙන් ද්වේෂෙන් පොඩ්ඩක් චපල කරනවා. එහාට නමනවා මෙහාට නමනවා. නැව්වට පස්සේ තමයි කතන්දරේ පටන් ගන්න. ඊට පස්සේ තමයි කතන්දර ගෙතිල්ල පටන් ගන්න. ප්‍රපංච ගෙතිල්ල පටන් ගන්න. එහෙම නැති අර කෙලින්ම තියෙන හරි පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. ඒකට කතන්දර ගොතන්න බෑ. ඒ නිසා කියනවා භාවනා හරි සෞත්තුයි. එපා වෙනවා. නීරසයි. ඒ මොකද මේ රාගය හෝ ද්වේෂය නැහැ. ඒ නිසා මේ රාගය සහ විරාගය නැත්නම් සරාගම්මා විතරාගම්මා කියන මේ සිද්දකේ රාගයේ මතුවෙච්ච වෙලාවට ඉස්සෙල්ලා රාගය ගැන කතා කරන්නත් බෑ රාගය ඇවිල්ලා ගියාට පස්සේ රාගය ගැන කතා කරන්නත් බෑ රාගයේ තියෙද්දි කතා කරන්න ඕනේ නිසා රාගය කියන්නේ නම් කෙලෙසයක් තමයි නමුත් මේ රාගයේ අස්පන අපිට දකින්න ගතිය ලේ පිට දකින්න ගතිය තියෙන්න නම් මේ රාගය ආපම එක පහ කරන හෝ ඒකට ආශා කරන ගතිය වෙනුවට මේ මම පෙලිලා තියෙන්නේ මම මත් වෙලා තියෙන්නේ මම විපල්ලාස බාටපත් වෙලා තියෙන්නේ මේ රාග හිතකින් නේද කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ කෘත්‍ය කවදාකවත් බුදුහාමුදුරන්ට අපි වෙනුවෙන් කරලා දෙන්න බෑ. තමන්ම කරගන්න ඕනේ. ඒක හරියට මේ ආස්වාසයෙන් වෙලාවේ මේ ආස්වාසය කියලා තේරුම් ගන්නවා වගේ. මම මේ වම තියෙන වෙලාවේ මේ වම ඒ රූප ධර්මනේ. දැන් අපි ඉන්නේ ඊට වැඩිය assume නාම ධර්මයක මේ ආවේ රාගේ. මේ ආවේ රාගේ නෙවෙයි. ඉතින් මේ දෙක සරාග විතරාග කියන දෙක එකම හිත මොන්නම තාලෙන්වත් කවුරුත් පිළිගන්න කැමති නැහැ. මං කියන්නම් ඒකට කතන්දරයක්. එතකොට මන් දන්නේ ඔය පපු යමාරු තියෙන කට්ටියට එහෙම TNT පෙත්ත තියාගන්න වෙයි දන්නෙත් නැහැ දිව යට. මේව ඇහෙනකොට. ඒ කරණ දෙයක් නැහැ ඉන්නේ හැට පිටලා හොට බිමෙච්ච කට්ටිය නිසා ඉතින් heart attack ආරොත් ඇති මේකේ කරන්න දෙයක් නැහැ. මම කොළඹ ගිහිල්ලා බණක් කියන්න සිද්ධ වුණා. ඒක මේ නොවිය යුත්තක් මේ gedaraක කියනකොට මේ අනේක ಜಾති සංසාරයන් සන්දහා විසං අනිබ්බිසං කියලා මේ අපි මැරෙන වෙලාවේදී තිබුණේ තීන රාග හිතක්ද ද්වේෂ හිතක්ද යනු අපි ඊගාවට ගිහිල්ලා උපදිනවා. එච්චරයි කවුරු හරි මැරෙන්න ඉස්සලා හෝ මැරෙන වෙලාවේදී මේ පිරිසිදු හිතක ආනිසංශය දන්නේ නැත්නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නෝ කරකිලා තිබුණ අතරට යනවා ඒක. ඉතින් කිව්වට පස්සේ බණ ඉවර වුණා. ඉවර වුණාට පස්සේ මේ ආර්දනා කරපු ඥාති වර්ගයාගේ වැඩිහිටියෙක් කතා කරලා ස්වාමීන් වහන්සේ මෙහිමයි ඒ ගෙදර හිටපු තාත්තයි පුතයි දෙන්නගෙදී හදිස්සියෙම තාත්තා පුතා මරලා තියෙනවා. හැබැයි එහෙම ගැටුමක්වත් මොකක්වත් වෙලා නැහැ. ඉඳපු ගාම පුතා මරලා. ඊට පස්සේ මෙයා පාපෝච්චාරණය කරනවලු මම කවදාකවත් හිතාන හිටපොනක් නෙවෙයි මේ උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මෝහණය කරලා බලනකොට ගියාත්මේ මේ තාත්තා පුතා වෙලා පුතා තාත්තා වෙලා අර තාත්තා පුතා මරපු ද්වේෂ හිත අනුව තමයි මේ ආත්මෙත් පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර අර ද්වේෂය වැඩ කරන වෙලාවේ මෙයා නිකන් භූතෙක් වාගේ පුතා මරලා දාන. ඉතින් මේ ජීවිතේ වෙච්ච වැඩක් නෙවෙයි දැන්. පරණ ජීවිතේ වෙච්ච වැඩ. ඉතින් බලන්න අපි කවුරු හරි පිළිබඳව මේ ද්වේෂක් හිතේ තියාන මරණයට පස්සේ ඊගව ආත්මේ මේ මනුස්සයාගේ මීයක් වෙනවා මං ගැරන්ටි එක් වෙනවා. ඊටසේ මීයක් ඌ මීයක් කෙනා පූසෙක් කෙනා. ඊට පස්සේ අර ලේ පිට කන හැටි දැකලා තියෙනවද මීයෝ චරිචුරු චරිචුරු ගාලා. ගැරන්ඩියෝ ගිලින හැටි දැකලා තියෙනවද පූස මීයා බඩ ඇතුලේ කෑ ගහන. ඇතුලට දාගෙන. ඒ කෑ ගහනකොටත් ඉස්සෙල්ලා මීයර කේන්ති කියලා ගන්නවා අතෑරපන් අතෑරපන් අතෑරපන් අතෑරපන් කියලා. ඉතින් යනකොට මීය අතාර ගැරන්ඩිය අතෙන් ටිකක් කරලා යනකොට මේ රිද්දෙනවා රිද්දෙනවා කියලා කෑ ගහනවා. ඊට පස්සේ අන්තිම වෙනකොට මනාපයක් මනාපයක් මනාපයක් කියලා කෑගන්න මොන කරන්නේ ඉතින් ඒ ගැරන්ඩියාට තේරෙනවද මේ කරන්නේ අපරාධයක් පවක් කර්ම ශක්තිය වුණාට පස්සේ මේ අල්ලන්නේම කටපැත්තෙන් ගිලිනකොට ඇතුලේ ඉඳගෙන ඌ හතර නඩේ ගෑ ගහනවා මොනක්වත් උත්තර නැහැ ඉතින් මේ මීයට නෑ ගැරන්ඩියත් එක තරහකෝ ගැරන්ඩියට මී අතර උන්ගේ හැටි. නමුත් ආත්මේ පහ වෙනකොට ද්වේෂයක් ඇති පහ වෙනවා. ඉතින් කොච්චරක් අපි මරණ මොහොතදී ගෙනියනවද මේ බීජ හැටියට අපි ඉගෙන ගන්නවා. ඉස්සරහට යනවා. ඉතින් ඊට පස්සේ මං කිව්වා මේ දැන් ওই විදිහට තාත්තට පුතාට වෛර කිරීම කර්මයේ වශයෙන් එහාට යනවා වගේම තාත්තා පුතාට ප්‍රේම කෙරුවොත් ඕකම වෙනවයි කියලා හිතාගන්න බැරිද කියලා. හරියට කේන්ති කියන්නේ. ද්වේෂ කරපු එක අර විදිහට ගිහිල්ලා එක එක මරනවා වගේම රාග හිතකින් මැරුණොත් මගේම පුතා කියලා අරහා සමාන අකුසලයක් මෙතන තියෙන්නේ. අනේ හරියට කේන්ති ගිහිල්ලා කිව්වා එහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ manussාත්ත්වලාවේ වැඩි කිරීම manussාත්ත්ව භාවය ලැබීමක් අකුසලයක් කියලාද? ඉතින් එහෙම ප්‍රේම කරන්න නැතු පුළුවන්ද? තාත්තා පුතාට ප්‍රේම කරන්න එපාද? මොකද එහෙමනම් ඉතින් වෛර කරපුවා මොකද්ද ඇති වෙන්නේ? දෙකම එක. මොන තාලෙන්වත් පිළිගන්න කැමති නැහැ. ඉතින් අපි කියනවා අපාර වූ මේ සංසාරේ මගේම පුතු වේවා. මගේම පිය වේවා. ඉතින් හරියනවා. ප්‍රේම කරපුවාම යාරා සමාන අකුසල් සිද්ධ වෙනවා. සරාගංවා චිත්තා. ද්වේෂ කරපුවාම ඒ සමානව සිද්ධ වෙනවා. එතකොට වෙනවා මේ හිත අර අරමුණක මධ්‍යස්ථ අරමුණක උදාසීන තියෙන අරමුණක ඒ පැත්තට පෙරුණොත් එකයි මේ පැත්තට පෙරුණොත් එකයි. ඒ පැත්තට පෙරුණොත් තරාගම් කියලා කියනවා මේ පැත්තට පෙරුණොත් සදෝසං කියලා කියනවා. ඉතින් මේ තරාගම් එකට ගාලල්ලා ඒක නම් හොඳයි. සදෝසං වෙනකොට ඒකට කැමති නැහැ. මේ දෙකම එක නම් මේ එකම හිතම තමයි යහට මෙහාට පෙරලෙන්නේ කියලා සිද්ධිය දන්නවනම් මේක දැනගෙන ඉන්න එකද හොඳ නොදැන ඉන්න එකද? මගේම මේ හිත මැදින් අරන් ගියොත් ඒ පැත්තට මේ පැත්තට නතු භාවයක් නැ අනන්තය දක්වම යනවා. මේ පැත්තට ගියොත් ඒ පැත්තේ වටේ කරගිලා බලුවලිගේ වගේ ආපහු හිටපො දැන්නම එනවා. මේ පැත්තට හැරුණොත් ඒකට ප්‍රදාන්න යනවා. ඉතින් මේ අන්ත දෙකට යන්න තුව ਸਰවචන්සිකේ පුල්ලුවන් තරම් මැදට සාපේක්ෂව එnde end end end අර අර නිකම්මැලි වුණත් නීරස වුණත් ඒක ඒකාකාරී වුණත් මැද හිත පවත්තන්න අපිට කිසිම දවසක පාඩම් පන්ති උගන්ලා තියෙනවද කියලා බලන්න. අපිට කිසිම දවසක දේශපාලනඥයෙක් අපිට කියලා දෙයිද බලන්න මේ අධික රාගයට අධික ද්වේෂයට අනුව මැද හිට පවත්තපන් කියලා කිසිම ආර්ථික සමීකරණයක් ලෝකේ කොහෙවත් තියෙනවද කියලා අහලා බලන්න. ඔය කිසිම සමාජ විද්‍යාඥයෙක් අපිට උගන්වන්නවද කියන්නේ සරුවචනාංශයේ ඇර ඉගැන්නුවත් ඒ මිනිසයා කිසිම ජනප්‍රිය භාගයකටපත් වෙන්නේ නැහැ. මොකද අපිට ඕනේ අධික රාගයේ සහ අධික ද්වේෂයේ සහිත චිත්‍රපටි කෑම ඇසුර. ඉතින් මේ දේ යනකොට දැන් මේ ඉන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක නේද? මේ වගේ තැනක නතර වුණොත් කොහටද යන්නේ කියලා දැනගෙන මේ සරුවච්චන් වහන්සේ කෙනෙක් නිවනට යන මාර්ගයේ වශයෙන් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් මේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න කියනවා කියන එක සාපේක්ෂව මේ මධ්‍යන රේඛාවට සාපේක්ෂ නැතු කොහෙන් අපි ශරාගං වා සදෝසං වා දොරගන්නේ මේ දෙක අඳුරගෙන සතිය අඳුරගන්න බෑ. සතිය අඳුරගෙන මධ්‍යන රේඛාව දැනගෙන ඕනේ මේ දෙපැත්ත දැනගන්න. ඒකයි සර්වචන ඉස්ලාමයේ මධ්‍යන රේඛාව. එහෙම නැත්නම් මේ රාගෙටත් නැති, ద్వේෂෙටත් නැති මේ උදාසීන වූ මධ්‍යම වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි. මේ සතිය හිත පාත්තන්න ගියාම බෞද්ධයවත් ඒක බුද්ධහම කියලා පිළිගන්න කැමති නැහැ. බෞද්ධයන්වත් ඕනේ ওই নানা ආකාර පිංකම්. নাනා ආකාර පිංකම් ඒ හැම පිංකමකින්ම වෙන්නේ මෙහෙම කියන එකත් හොඳත් නැහැ ඉතින් මොනව කරන්නද නේ? තණ්හා මාන දිට්ටි වැඩන එක තමයි. හැම පිනකින්ම වෙන්නේ තණ්හා මාන දිට්ටි වඩන එක. ඒ නිසා සබ්බ පාපස්සා කරනම් කිව්වට පස්සේ කිසිම පවක් නොකර හිටම ඒක තමයි ලොකුම පින කිව්වොත් අයියෝ අතක් පිට අතක් තියන් නිකන් එනකොට එනම් පින් සිද්ධ වෙනවා නම් එහෙනම් මේ 84000ක් විහාර කරන්නයි එතනින් ගියාම දිව්‍ය ලෝකයන්ට ඉනිමකක් බඳ ගන්නයි මොකක්වත් නැති වෙනවා. ඒ නිසා මේ වර්තමානයේ උදාසීනව අරමුණක හිත පවත්තන එක මේ සියල්ලටම මුල් වෙන මධ්‍යන්න රේඛාව බවට පත් වෙන නිසා පුළුවන් තරම් පුරුදු කරලා එහෙව් උනත් හිත වරින් වර සුඛ වේදනාවක් එනකොට සරාග වෙනවා දුක් වේදනාවක් එනකොට සදෝෂ වෙනවා ඒ දුක වේදනා දුක වේදනාව නැතුව සදෝෂ සරාග වෙන්න බෑ ඒ අදාළ හේතු නැතුව වෙන්න බෑ. ඒ හේතු ලැබෙන්නේ පෙරකල කර්මයකට. ඒ නිසා ඒ දේ වෙනකොට දැන් මගේ තිබුණ මේ මධ්‍යම හිත මේ පැත්තට නැමුණා. මේ පැත්තට නැමුණා කියලා හරියට පිටියක් මැද පත්තු කරපු පහන් දැල්ලක් හරස්සුලන් වදිනකොට ඒක ඉහාට නැමෙනවා. මෙහාට නැමෙනවා. හුලන් වදින්නේ නැත්නම් කෙලින්පත් වෙනවා. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට සරාදා සරාගං වාහිත්තා ඒ කියන්නේ මේ නතු භාවය මන අපිට මේ අපනත භාවය අමනාපයට. යෝගී නතු භාවයේ සහ මේ අපනත භාවය කියන දෙක අස්පනා පිට එතනදීම තේරුම් ගන්න බැරි නම් ඒක නෑ හැම චිත්තක්ෂණෙම කර්ම රස කර ගන්න පටන් ගන්නවා. සංස්කරණය කරන්න පටන් ගන්නවා. මධ්‍යම රේඛාවේ ගමන් කරනවා කියන එක කඹේ ඇවිදිනවා වගේ. ඒක සරුවචනාංශය දුන්නේ ගඟ දිගේ ඉහළට පීනනවා. ගන්ධික ඉහළට පීනනකොට අර එන දියවැල පුළුවන් තරම් ගසාගෙන යන්න හදද්දී ඒකෙම කාගෙන අර මධ්‍යම රේඛාවේ හිටේ කෙනාට පමණක් ඒ කියන්නේ කායන පස්සනාව සෑහෙන දුරට ඉන්න ඉන්න ඉරියව්වේ හිත පවත් ගන්න පුළුවන් වෙච්ච කෙනාට පමණක් ඒ හිතියත් එක්ක සැප වේදනා එක්ක දුක වේදනා එනවා මේ ජීවිතේම මේ ලොකු සාමිනසී මතක් කරේ අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ එක්කෙනෙකුටවත් නැහැ ඔය සැප නැති දුක නැති අවස්ථාවක් නැහැ. තියෙනවා අදුක්කම සුඛ කියලා ඒක අපි දන්නෙත් නැහැ. දැනගත්තත් ඒක නීරස පැත්තට වැටෙන. ඒ නිසා මේ මනාප දේවල් අපි දරුවන්ට දෙන්න කොච්චර දඩමනවද කියලා බලන්න. ඒ සැප දෙන්න, ඒ කටිර ආසාසා දේවල් දෙන්න අපි මේ නෑදෑයින්ද දෙන්න. ඒ මොකද මේ නෑදෑයට ආදර නෑ. එයා මට සලකයි. මම තමයි යාට සැප දුන්නේ කියලා අයියා වෙන්න, අක්කා වෙන්න, මුදුන වෙන්න, නායකයා වෙන්න මම තමයි පොර. මම තමයි මෙයාට මේ මනාප දේ දේවල් කියලා ඉවරලා අන්තිමට බණ්ඩකරමේ තමන්ගේම ආත්ම ස්නේහය තමයි ඔයගේ කනට දෙන්න හදන. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකේ බලක් ගන්න බෑ. නමුත් ඒක දන්නවනම් ඒ අපේ දරුවට ඒක තේරෙන්නේ නැති වෙයි. මොකද ඒ ඌ කොහොමඩත් කැමති අම්මගේ තාත්තගේ හුරුතලේ ලබා ගන්න. නමුත් මේ ලෝකේ ඉන්නවා දැනුමත් තේරුමක් ඇති කියලා જાතිය. එක්ක චේතෝපරියය ඥාණය ඇති ඇත්ත ඉන්නවා. එහෙම නැත්නම් අන්වේ ඥාණ තියෙන හැට තියෙනවා. එමිසුන තියෙන මොන තරම් බොළඳ වැඩක්ද මේ කරන්නේ? ඒකල මුන්දලා නිවනොත් පතනවා. පුළුවන් තරම් මේ මනාපමනාව වඩන ගමන් අනන ගමන් නිවනත් පතනවා. ඉතින් මේ දෙකම කරන්න ගියම් පිස්සු හැදෙන්නේ නැතු වෙන මොන කරන්නේ? මේ පැත්තෙන් මධ්‍යස්ථ හිතකට නිවනක අවශ්‍ය කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ පැත්තෙන් කරන්නෙම ඒ ඔක්කොම අර පාට වර්ණ ගන්නනවා සරාගම්වා සදෝ සංවාදී වශයෙන්. ඉතින් මේ දෙක නැති වෙච්ච වෙලාව ඊටත් වැඩිය විහිළුවක් තියෙනවා. යම්ම වෙලාවක හිතේ මේ සදෝසහිත සමෝහිත නැත් මේ සරාගහිත නැත්තම් ඔකට තමයි සමෝහිත කියන්නේ නිදිමත කියන්නේ. සක්මන් කරනකොට පවා නිදිමත එනවයි කියලා පොත්වල ලියලා තියෙනවා. භාවනා කරන අයත් කියනවා මොකද? හරියට අරමුණේම හිත පවත්නකොට දෝෂෙට හිත යන්නේ රාගෙට හිත යන්නේ. එතකොට සරාගංවා සදෝසංවා නැති වෙනකොට මෝහයක් එන්න පටන් ගන්නවා. කිසියම් දෙයක රසවත් නැත්තම් මේ පාවෙන ගතියක් ඇවිල්ලා හිත එහෙම ඇකිලෙනවා. හිත එහෙම මිද්ද භාවයට පත් වෙනවා මිදෙනවයි කියලා කියන්නේ. ආනේ මොහේ ආවට පස්සේ අපි හිතනවා භාවනා එපා වෙලා දමල ගහලා යනකොට මේක මොන කරදරයක්ද එපා වෙනවා. හැබැයි යාට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ මේ එපා වෙලා තියෙන්නේ මේක රාගයෙන් රත් වෙලා නැහැ. ද්වේෂයෙන් පැලහිලා නැහැ. ඒක නිසා එපා වීමක් වෙනවා. රාගයෙන් රත් වෙන තාක්කල්, ද්වේෂයෙන් පැලහෙන තාක්කල් අපිට වෙලා වෙනවා තේරෙන්නේ නැහැ. මොකේ යෙදිලා ඉනවද කියන දන්නේ දවස ගත වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ රාග ද්වේෂ දෙක පොඩ්ඩක් හරි තැම්පත් වෙච්ච වෙලාවට මේ මෝහයේ ඇතුළට එනකොට යාට පේන්නේ ඔක්කොම නිකන් කැම ටික පිලුණු වෙලා වගේ. ඔක්කොම නිකන් අලු පහට වෙලා සුදුත් නැහැ, කළුත් නැහැ. ඉතින් මේක හොඳට තේරෙනවා සමහරලාට මේකට පෙර ඌරුවක් විදිහට මේ ලස්සනට පෙනිච්ච ආස්වාස ප්‍රසවාස දෙක ටික වේලාවක් ගියාම දෙක සම වෙන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රසවාස දෙකම සංහිඳිලා තුනී වෙලා ආස්වාසේ වගේ ප්‍රසවාසය තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ මේ ආරමුණ ගොඩාක් වෙලා එක දිගට ඇසුරු කරන. ඒකට යෝගාවචරයට හිතන්නේ ආ මට දැන් නිදිමත ඇවිල්ලා. මට දැන් ආරමුණ එපා වෙලා, නීරස වෙලා. එයා දන්නේ මේ රාග ద్వේෂ දෙක කැපීම නිසායි මේ ආරමුණු විචිත්‍ර ආරමුණු දෙකක් ආස්වාස කෙලවර සහ ප්‍රස්වාස කෙලවර සමෝපේන. පිම්බීම හැකිලිම දෙක සම වෙන්න පටන් ගන්නවා. මේ වම මේ දකුණ කියපු එක සමස්තක වශයෙන් ඇවිදිනවා පේනවා. දෙකම නිකන් ක්‍රියාකාරකමක් වෙන්න පටන් ගන්නවා. ආන්න මෙතෙන්ට එනකොට යෝගාවචරයාගේ ජීවිතේ විශාල පිම්මක් පයින්නවා. මෙතනදී අනුග්‍රහ කරන්න මේකට. මේ භාවනාවට අනුග්‍රහ කරන්න එයා දැනගන්න ඕනේ මේ මනාපහිත සහ අමනාපහිත කියලා සරාගංවා සදෝ සංවා කියලා හිත් දෙකක් තියෙනවා. ඒක දැනගෙන ඒකට ඉස උස්සන්න දෙන්නේ නැතුව ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් අරමුණම මෙනෙහි කර කර සක්මන හෝ පරියන්ක ඉන්නකොට අරමුණ වැඩි වෙලා ඉන්නකොට ඉබේම ඔය පා වෙන ගතිය, නීරස ගතිය, කම්මැලි ගතිය එනවා. ඒතකොට යෝගාවචරය නැගිටලා සලුවකසා දාගෙන නැගිටලා යනවා. අනේ මට හරියන්නේ නැහැ. ආනපන භාවනා හරියන්නේ ඒක කරනකොට එපා සක්මන් කරනකොට මේ පැත්ත මේ පැත්ත පැදෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතනවා මේ කවුරු හරි ඕනියම් කරලා මේ එහෙම නැත්නම් ඇස්බැඳුමක් කරලා මොනවා හරි කරලා වෙනද මොකද මේ වෙන්නේ ඇවිදිනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඇවිදිනකොට එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. එහෙම නැත්නම් භාවනා කරනකොට මෙන්න බෙල්ල කඩා වැටෙනවා. මෙන්න වැක්කෙනවා. මෙන්න එහාට මෙහාට පැද්දෙන තමයි හිටගෙන ඉඳදිත් කරකේ තේරෙන්නේ නිකන් මේ ආපවක් ආපවක් කරනවා වගේ එහාට මෙහාට තෝසේ දානවා වගේ කරකවන. එහෙම නැත්නම් අර තෝසේ ගහන්න එහාට මෙහාට රෙදි රෙදි ගහනවා වගේ. ඒ වගේ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හිතනවා මේක මොකක් හරි මේක වෙන්න බෑනේ. මේ ඉස්ලාම් මහජී ක්‍රමේ ලංකාවට ආවට පස්සේ ඔය එවකට හිටව පඬිතුයෝ ටික සේරම බැන්නනේ මහජී ක්‍රමේට. ඒ මොකද ඉඳපු ගමන් ඒ කට්ටිය නලියන්න පටන් ගන්නවා, දඟලන්න පටන් අර ගන්නවා. එතකොට කියනවා මේ මේ භාවනා කිරීම නිසා මොලේ නරක වෙලා. එහෙම වෙන්න බෑනේ. එහෙම පොතකවත් නැහැනේ හෙල්ලෙනවා පෙරලෙනවා කිය. භාවනා කරනකොට අර මේ මොකේද මේ මහමෙවුනා බුදු පිළිම වගේ ඉන්න එපාය මෙහෙම පුම්බගෙන තියෙන්න පය කියලා. කදාත් භාවනා කරපු කෙනෙක් නෙවෙයි කතා කරන්නේ. ඉතින් ලොකු සංසය ලියලා තිනවා මුලපටන් අග දක්වාම සාන්තියක් ගෙන දෙන මෙවැනි භාවනාවක් නොකරපු කෙනෙක් මෙහෙම විවේචනය කරනකොට උන්දලාගේ මොළ ධාතුව සුද්ධ කරන්න මොන බෙහෙතක් හරියයිද කියලා මට්ටම් තේරෙන්නේ නැහැ කියලා. භාවනා කරනකොට මේ මෝහ මේ රාග ద్వේෂ අඩු වෙගෙන යන වෙලාවේ මේ කය විකෘති වෙන්න පටන් ගන්නවා. සක්මනත් එහෙම යන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්වත් ඔය කෙලින් තියාගෙන බැරි වෙනවා. ඒක 60 පෙරලා හොට බෙමැනිච්ච කට්ටියට ගාලල්ලා. ඕක ඉතින් කොහොමදත් ඉන්නේ බෙල්ල සාක්කුවේ දාගන්නේ. නමුත් ඉලන්දාරියෙකුට ළමචීකට ඕක වුණොත් එහෙම කෙලිය අමාරයි. ඉතින් පස්සේ යනවා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මෙහෙමයි මට මෙහෙම වෙලා මේ වුණා වුණා සයිකියාට්‍රිස්ලා කියන්නේ ලෝකේ ඉන්න හොඳම පිස්සෝනේ. උන් දෙනවා ඊට පස්සේ අරූට හොම්බෙන් යන්න එකක් ආයේ පරම්පරාව ඉවර වෙන්න බේතක් දෙන්න. මොකද උන් භාවනා කරලා දන්නේ මේ මේ රෝග දේශ අඩු වෙනකොට මේ මෝහය එහෙම නැත්නම් මේ ලීන භාවය මේ නිලීන භාවය පහළ වෙනවා අපිට තේරෙන්නේ වැක්කිරණ ගතියක්. ඉරියව පවත්වන්න බැරි ගතියක්. ඉතින් ඒක තරුණ්‍යයට ගැලපෙන්නේ නැහැ. තරුණ්‍යයට ඒක නිකන් අභියෝගයක් වගේ මේ අඩු ගන්න ඉඳගෙනවත් ඉන්න බෑ. සක්මන් කරනවත් කරන්න බෑනේ. ඉතින් මේක ඒ වෙලාවේදී කාටට කියන්න පුළුවන් නම් මට හොඳට තේරෙනවා මේ මේ ඔළුව පාත්‍යක නේනට මම දන්නා මං ඉන්නේ සතියේ කියලා. මම දන්නා මට නිදිමත නැහැ කියලා. ඒ වුණත් මම තියානින්න හදනකොට මේක අර කිරි වදිනකොට කිරි වදිනකොට කේල් ගහ පහත් වෙන්න වගේ ඒ පහත් වෙන ගතියක් එනවා. ඉතින් ඒකට කර්මස්ථානචාරවල උත්තර සපයන්න ඕනේ. කොහොමද එහෙම වෙච්චාම යෝගාවචරය තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න කියනවා උඹේ සමාධිය ටිකක් බර වැඩි, වීර්ය අඩු වෙලා තියෙනවා. ඒක නිසා ඔය එහෙම වෙන කෙනාට අර රාග ద్వේෂ තියෙනකොට නම් බුසු බුසු ගාලා හිත නැගිටලා හිටියෝ. ඒක නැති වෙන සමෝහිත එනකොට මේ ඉරියව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. නැවතත් තමයි නිදිමත එනවනම් නිදිමත බව මෙනෙහි කරන්න. නැත්නම් හිත ඉරියව්වක් කරන බව තේරෙනවා නම් ඒක මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මොකක්වත් නැතුව හොඳට බලනින්න මේ කය මට ඕන විදිහට හිටින්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක නාකි කෙනෙකුට පිළිගන්න පුළුවන් වුණාට තරුණ කෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ල කියන්නේ මට ඕන විදිහට මයි කය පවත්වන්න පුළුවන් කියන එකනේ තාරුණ්‍ය කියලා කියන්නේ. මේකට බුදුජානනාංශයේ දීපු උත්තරේ තමයි පටිසල්ලානේ. පරිසල්ලානේ කියලා කියන්නේ භාවනා කරනකොට රහස්‍ය ස්ථානයකට යන්නේ කියලා. ඊ වෙනවා කාටවත් වෙනවා. මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්‍ර සානාජ තනියම ගල්ලෙනකට ගිහිල්ලා භාවනා කරා. භාවනා කරේ මොකද්ද මේ සෙනගත් එක්ක ඉන්න ගියාම අර වත කරන්න ඕනේ මේ වත කරන්න ඕනේ ඒ නිසා තනියම ගිහිල්ලා භාවනා කරනකොට ටික වේලාවක් යනකොට ඔන්න කිරනවා. සර්වචනංශය බැලුවා ඒ දවස්වල සර්වචනංශ ගෝලිය බොහොම අඩුයි. ඔක්කොම මේ චේතෝ පරිඥාණයෙන් දාලා බලනකොට දැන් කිරනවා. සර්වචනංශය ඉත්තියෙන් වගේ වැඩලා ඉස්සරහින් ඉඳගෙන සාරිපුත්ත. නිදිමතද? එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ඔන්න එතකොට තමයි අහරුණාට පස්සේ ඔය පචලායමාන සූත්‍රයේදී සඳහන් කළ දේ බණින්නේ නැහැ. බණින්න දෙයක් නැහැ මොකද භාවනා කරනකොට ඒක වෙන දෙයක්. මෙන්න මේ මේ ක්‍රමවලින් හිත නැත්නම් අර හුලම් බහපු බැලුමට හුලම් ගන්නවා වගේ ඩිස්චාර්ජ් වෙච්ච බැටරි ගන්න නැවත charge කරනවා වගේ මෙන්න මේ ටික කරන්නේ එතකොට නිදිමත යනවා. ඉතින් ඒක නිසා මේ බුරුමෙන් ස්වාමීන් ඉන්නවලු එහෙම විකාරයක් ආවේ නැත්නම් එයාට භාවනාව හරි ගිල්ල නැහැ කියලාලු කියන්නේ. ඒ වගේ සමෝහිත එනකොට අපි මේ කය පාලනය කරගන්න බැරි වෙනවා. ඒක එන්නේ හැබැයි සරාගහිත සදෝසහිත පහු කරාට පස්සේ. ඊට පස්සේ ආයේ සරාගහිත සදෝසහිත නොයනව නෙවෙයි වෙන ජවනිකාවක් එන්න පුළුවන්. ඒ නිසා මේකට ලෑස්තිලා යනවයි කියලා කියන්නේ චිත්තානපසනාවට ලෑස්තිලා ගිහිල්ලා එහෙම වෙනකොට Tamange හිත නිකන් හිස්මල්ල කෙලින් නොසිටී කිව්වා වගේ හිතවන්න බෑ. Tamanට ඕනකම තියෙනවා හිතලා නෙමෙයි මේක වෙන්නේ. ඒ සමෝහිත එනකොට තමන්ට තේරෙනවා නම් මේ හිත පටන් ගන්නකොට මේ මේ අරමුණු දිගේ මෙහෙම සතිය පවත්තලා මෙන්න මේ ඉතිහාසයක් මට තියෙනවා දැන් මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා අරමුණ සියුම් වෙලා ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස නැති වෙලා පිම්බි මෑකිලිම දෙකේ වෙනස නැති වෙලා සක්මන කරනකොටත් ඒක අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා ඔන්න එතකොට මේ සමෝහිත කියන එක නැත්නම් මෝහසහිත හිත ඒකට කියනවා සංකිට්තං වාචිත්තං හරියට මේ ඇකිලෙන හිතක් එන්න ගන්නවා ෆ්‍රිජ් එකට දාපු බටර් ටිකක් මිදෙන්නේ. මිද්ද කියලා කියන්නේ ඒකයි. අන්නේ ඔය දුර පාම්පෙත් එකේම ගන්න බෑ. අන්නේ වගේ හිත එහෙම ඇකිලෙන්න පටන් ගන්නවා. ඒ ඇකිලෙන්න පටන් අරගන්නේ හේතුවක් ඇතුව. සරාග නැහැ, සදෝෂ නැහැ. එතකොට මොහේට මේක ඇකිලෙන්න පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්ත තමයි වික්ඛිත්තං වාචිත්තං වක්කිට ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා යනවා. ඉතින් කාට හරි භාවනාවේදී තේරුම් ගන්න වෙනවා නිදිමත එනවා නම් නිදිමතට උත්තර ඕනනම් විකිත්තං වාචිත්තං ගන්න වෙනවා. කැළඹිච්ච හිත තමයි නිවිදමත වෙච්ච හිතට උත්තරේ. එහෙම නැත්නම් තව එකක් කීත හැකි ඉතින් ඕගොල්ලෝ ඒක පටලවලා තේරුම් ගන්න නාකිනම් පටලවා ගන්නෑ මම දන්නවා ෂුවර් එකටම. තරුණයව පටලවා ගන්න ඔය නිදිමත වෙනකොට රාගය පොඩ්ඩක් දාලා බලන්න එකට. උම්මඩ බුල බුම්බල එනවා මොකක්වත් නැහැ. ටික භයානකයි වැඩේ මොකද ඕකට අත තිබ්බට පස්සේ කොහෙන් කෙලෙරෙනවද දන්නේ නැහැ. හොඳට නිදිමත වේගෙන ඉනවා දක්නවනම් හොඳට මතක රාග අරමුණට හිත දාලා බලන්න. නැත්තම් කාටට හොන්ත ගහගත්ත කුණු හරපෙන් බැනගෙන හිටපු ද්වේෂීතකට පොඩ්ඩක් හිත දාන්න මෙන්න එනෝ විභූෂණ පාගෙන හිත අර නිදිමත කොහෙන් ගියක්ද දන්නේ නැහැ. මේක මේ ඕනකට වැඩි මාත්‍රාව දාන්න බෑ. දැම්මොත් එහෙම අමාරු වැටුනොත් මට වගේ කියන්න බෑ. අර වගේ කූල් වෙගෙන එන ඕනේ නැත්තම් පොඩ්ඩක් තියෙන්න ඕනේ පොළොස් සම්බුල් වෙනකොට ලුණු ටික දూరు ටික ඔක්කොම වටේ තියාගෙන පොඩ පොඩ දානවනේ ලුණු මැදිලා ලුණු ටිකක් දානවා දුරු මැදිලා දුරු ටිකක් දානවා ඒ වගේ රාගය නැති කරගෙනම යන්න එපා මේ ගමන කිල්ලෝ ටික දාගෙන පොඩ්ඩක් ගෙනියන්න අර වගේ හදිසි වෙච්චාම පොඩ්ඩක් පාවිච්චි කරන්න එහෙම රාගේ නැතුව ගෙනියන්න බෑ මේ ජීවිතේ අවශ්‍යයි මේ චිත්ත tattwa අපි මේ 100%ක්ම රාග නැති කරන්න හදනවා කරන්න බෑ. මොකද ඒකේ තමාට මී බෙට්ටත් ඕනේ කියලා කියනවනේ බේතර සමහරලා. නිසා මී බෙටි විසි කරන්න එපා. හා බෙට්ට ඕන වෙනවා. ගොම් බෙට්ට ඕන වෙනවා. තල තෙලට වේරේ මී බෙටි කුමට වේලේ කියලා කතාවක් තියෙනවා. මේ වෙට්ටත් ඕන වෙලාවත් ඒ නිසා මේ හැම අකුසලයක්ම ඒකේ විරුද්ධ පැත්තට ප්‍රතිනිධියක් බවට පත් වෙනවා. දන්න කෙනා මේ කෙනෙකුට මේක දාලා මේ කෙනෙකුට මේක දාලා මේක සම්බර කෙරුවට පස්සේ කාට හරි හිතෙන්නේ මේ කෙලෙස් වැඩ ගන්නවයි කිය. යක්කු බඳලා වැඩ ගන්නවයි කියලා කතාවක් තියෙනවා. යක්කු වැඩ ගත්තොත් ඕන වැඩක් ගන්න පුළුවන්. මොකද මේ කෙලෙස් පිළිබඳව දැනගන්න දැනගන්න කෙලෙස් පිළිබඳව අපුලක්වත් මේකක් නෙමෙයි දැනගන්නවා මේක මේකේ අනිත් පැත්ත මේක නැත්තම් මේක දාන්න ඕනේ මේක නැත්තම් මේක දාන්න ඕනේ සමතේකටපත් වෙනකන් සබ්බ සංකාර සමතේට යනකන් මෙන්න මේ ටික හසුරුවා ගන්න දන්නවනම් අපි මෙතෙක් කෙලෙස් අපිට නිර්දය විදියට පහර දීලා අපිව පිළිවෙ යම්සේද අන්නේ නිර්දය විදියට පහර දීපු කෙලෙස් අපි දාස භාවයෙන් වාල් භාවයෙන් නතු භාවයෙන් වැඩ ගන්න පුළුවන්. හැබැයි ඒකට අර කායන පසන වේදන පසන ඉක්මන් කරා. ඉක්මවන්න ඕනේ. <clears throat> අද තියෙන භාවනා ක්‍රම රාශියක් මේ චිත්තාන පසනාවෙන් පටන් ගන්න කියන. ඉතින් අපෙන් උත් ඇවිල්ලා අහන ස්වාමීන් වහන්සේ මෙන්න මේ අහවල් අහවල් ඇත්තෝ මේ කෙලින්ම කියනවා කායන පසන වේදනන පසන මොන්ටිසෝරි. ඒව වැඩ නැහැ. කෙලින්ම ඒ චිත්තාන පසනාවෙන් පටන් ගන්න බැරි. ඇත්ත පුළුවන්. එයා කයම දවසක කලින් වඩලද කායන පස්සනා වේදනාවට පස්සා තියෙනවනම් චිත්තාන පස්සනාව මෙහාට බෑන්ඩ් කරලා කරන්න පුළුවන්. නමුත් ඒ කායන පස්සනා වේදනාවට පස්සනා පරිච්ඡේද නැති කෙනෙක් චිත්තාන පස්සනාවේ පටන් ගත්ත හදනවා කියන එක කියන්නේ අහසට නිමම් බඳිනවා කියන. නොදන්න ජනපද කල්යාණිකට ප්‍රේම කරන්න හදනවා වගේ. ඒ නිසා ඒකට යනකොට ඒ රාගහිත රාගහිත වශයෙන් දැනගෙන තමයි ඊට සාපේක්ෂව විතරාග හිත කියන එක දැනගන්න පුළුවන්. ඒ වෙලාවට විතරාග කියලා කියන්නේ මූල කර්මස්ථාන. සදෝස හිත, දෝෂ සහිත හිත, ද්වේෂ සහිත හිත දැනගන්නකොට ඒකට ප්‍රතිපක්ෂ වෙනවා විිත දෝෂ හිත. ඒක දැනගන්න වෙනවා අරමුණේ ඉන්නා තාක්කල් හිතට ද්වේෂයක් එන්නේ හැබැයි මෝහිත එනකොට අරමුණ නීරස වීම හරහා මෝඩකම හරහා අරමුණට ද්වේෂ කරන ගතියක් එනවා අසත්පුරුෂකම. ඒ කමඨං සුද්ධ කිරීමෙන් අයින් කළ දෙන්න ඕනේ. රාග ద్వේෂ නැති වෙනකොට හිත අරමුණ නීරස වෙනකොට අරමුණට ద్వේෂ කරන ගතියක් එනවා. ඒකට කියනවා ධම්මොද්දච්ච කියලා. ඒකට කියන්නේ ධර්මයෙන් පහළ වෙච්ච උද්දච්චය. ඒක ධර්මයෙන්ම උත්තර දෙන්න ඕනේ. ඒක බලාපොරොත්තු යන්න ඕනේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ අරමුණක අපි ගත කරන හැම චිත්තක්ෂණයෙම ඒ දමන් දන්නවා නම් සමාදම් වෙනවා නම් ඒක අලෝභ අදෝස අමෝහ කියන ඊටාම පිරිසිදු චිත්තක්ෂණයක විතරයි සතිය පිහිටන්නේ වර්තමාන මොහොතේ. නැත්තම් වර්තමාන පොහොතේ සතිය පිහිටපු හැම වෙලාවකම අපේ හිත සංසාරයක් ගෙනාවු මෝහ පටල කපලා අපි පිරිසිදු චිත්තක්ෂණයකට එන. ඉතින් අපි දන්න දහං ගැටයක් දාලා දන්න උපක්‍රමයක් දාලා මේ ලබාගත් එකලස චිත්තක්ෂණේ තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් වශයෙන් අරමුණේ හිත පැවැත්වීම, ඉරියව්වේ හිත පැවැත්වීම නිවනමයි කියලා හිතාගන්න. කිසි කෙනෙක් එන්නේ විරුද්ධ වෙන්න. කිසි කෙනෙක් එන්නේ විරුද්ධ වෙන්න. අපි හිතනවා අයියෝ නිවන ওই තරම්ම කංකෝන් වගේ ලාභද? මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පවත් ගන්න පුළුවන් නම් ඔහොම ඉතින් ඔච්චර තටමඬ ඕනද කියලා. නිකන් කරලා බලන්නකෝ. නිවන කංකෝන් වගේ නෙවෙයි. පුළුවන් නම් ඉරියව්ව පවත්වන්න කරන්න බැරි මොකද අපි අපිට වෛර කරමින් ජීවත් වෙන්නේ හැම ඉරියව්වටම වෛර කරමින් ජීවත් වෙන්නේ තමන්න තමන් වෛර කරමින් ජීවත් වෙන්නේ 50ක්ම අත්තිකිලමතාන යෝගයට ගියර එක දාගෙන ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හිතන එක උත්කෘෂ්ඨ භාවනාවක් කියලා. නමුත් ඉන්නේ द्वේෂේ. ඒ නිසා මේ භාවනා කරන කෙනා තමන්ගේ සුඛී අත්තානම් පරිහරාමි කියලා මට මේ ලැබුණු ආත්ම භාවයේ සුවසේ පරිහරණය කරන්න ඕන. ඒක තමයි මෛත්‍රී භාවනාවේ ඥාන ගතිකයාගේ වැඩේ. ඒකමයි විපස්සනා වෙත් මොන ඉරියව්වේ කොහොම හිටියත් ඒ ඉරියව්වේ සුවසේ ඉන්න ඕනේ. ඉඳලා ඒක සමාදන් වෙන තාක්කල් මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන බව දන්නවා සමාදන් වෙන තාක්කල් ඒක දල වශයෙන් හිතා ගන්න තදංග වශයෙන් අලෝභ අදෝස අමෝහ හිතවිල්ල. කවදා හරි හිතන්න මෙන්න මේ අලෝභ අදෝස අමෝහ හිතවිල්ල ඉඳගෙන ඉන්න පයින් විනාඩි 30 පන්නලා යන වෙලාවක් යනවනේ. සක්මන් කරන වෙලාවේ චීනාර්ජියේ පන්නලා ගිය වෙලාව අන්නේ දාට එක හුරු වෙනවා තමයි. මේ ජීවිතේදීම తాවකාලික වශයෙන් අලෝපදෝ සමෝහිතවිලි ගන්න පුළුවන් ඒක ඇබ්බැහි කරගන්න පුළුවන් වශී කරගන්න පුළුවන් සිද්ධි කරගන්න පුළුවන් අන්න එදාට හිත ස්වභාවයෙන්ම ලෝභ දෝෂමෝ මගහරවල අලෝභ දෝෂිමි ස්වභාවයට උදකලාවට විවේකයට විස්රාම් බවට යන්න පෙළඹෙනවා ඊට පස්සේ යෝගාවචර එච්චර කරන්න දෙයක් නැහැ ඒක ඇබ්බැහියටම යන්න පටන් ගන්නවා හරියට කෙලෙස් ඇබ්බැහි වෙච්ච කෙනා කෙලෙස් කෙලසීම ඇබ්බැහියට කරන්න ආසේ අලෝභ දෝස අමෝහිතවිල්ල බහුලීගත වෙච්ච දවසට පස්සේ Tamanටම තේරෙනවා මේ හිතක් කොච්චර ඉක්මන සරාග වෙන්න පුළුවන්ද සදෝෂ වෙන්න පුළුවන්ද සමෝහ වෙන්න පුළුවන්ද සංකීර්ත වෙන්න පුළුවන්ද ඒ සියල්ලටම එහෙම නැත්නම් කෝකටත් අයිලේ වගේ මේ සතිචිත්තක්ෂණයේ දෙන විකල්පේ ඒකම නිවනක් කියන හිතන හිතන තරමට සාධනීය උත්තරයක් ලබලා දෙනවා. ඒ නිසා අපි මේ ජීවිතේ යම්තාක් චිත්තක්ෂණ ගානක් සතිය සඳහා ගත කරලා තියෙනවා. සතිය අත්දකලා තියෙනවා නම් ඒක විතරයි අපිට මේ දඩ ගෙවන්න වෙන්නේ නැතුව ණය ගෙවන්න වෙන්නේ නැතුව ගත කරපු අවස්ථාව. අනික් කරන හැම දෙයකටම කර්ම සහ කර්මඵලය කියන එක හරහා දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා ගත කරන ජීවිතය, ගත කරන පැය, ගත කරන සක්මන, ගත කරන එදිනදා වැඩවල හැකි තාක් දුරට මේ ඕනේ නම් සරාගිත සදෝසිත සමෝහිත දැනගන්න ඒකට සාපේක්ෂව මධ්‍යන රේඛාව වෙන මේ සතියේ හිත පැවැත්වීම පුරුදු කරගත්තට පස්සේ විතරයි කෙනෙකුට තමන්ගේ වර්ණ ගැන්විච්ච හිත ආකල්පගත වෙච්ච හිද්දක් ගන්න පුළුවන් වෙන්නේ එසේ දැක් ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා